මේ විශ්වයේ ඕනම අංශුවක් අංශුව කියන්නේ අපි කියන්නේ ඊටත් වැඩිය මේ සියුම් කතාවක් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ එක අංශුවක ඇතුළට මෙහෙම ගියාම හීනේ තියෙනවා කියන එක නම් මුළු විශ්වයේම ඇතුළ අංශුව ඇතුළ හීනේ තියෙනවා. ඔව්. මේ කිසියෙන් ගැඹුරුම අපිට තේරෙන්නේ නැහැ මේක වැටහෙනවද කියන්න. හීනේ තියෙන තැනක් පනවන්න බෑ කියන එක මේ කියන්නේ. ඒ කියන එක කොයිද මේ හීනේ තියෙන්නේ කියලා බැලුවොත් එහෙම හැම අංශුවකම ඇතුලේ ශක්තිය ඇතුලේ මේක අතිශයින් ගැඹුරු කතාවක්. මිලියන් ට්‍රිලියන් ගානක හීන තියෙනවා. බලනකොට මේ එක අංශුවක් ඇතුලේ සේරම මුළු ලෝකෙම ඉන්නවා. ඉන්නවා. මේ මහා ගැඹුරු කතාව මේ කවුරුත් පිළිගන්නේ හේකුත් නැහැ. මේක මේක පිළිගන්නත් බෑ. අපි කියන්නේ කාටවත් පිළිගන්න කියලා. මේක මේක ඥානට හසුවන්න ඕන එකක්. ඒ කියන්නේ මේක මේ හීනේ අපි දකින හීනේ කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඒක රළුව පනවන්න බෑ එළියට. බෑ බෑ. එළියට පනවන්න බෑ. එහෙනම් මේ දිවි ලෝකවල හැප්පිලා ප්ලේන් එකක් වැටුණා කියලා නිවුස් වලට යනවා. හරි. එහෙම නැත්නම් ප්ලේන් එකක් හැප්පිලා දිව්‍ය ලෝකයක් කඩාගෙන වැටිලායි කියලා කොහේ හරි කියන්නේ. ඕ <laughs> ඒක හරි. කවදාවත් නොවන දෙයක්. ඕ ඒක හරි. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ රෝහිතත් බාහිරින් හොයන්න එපා කියන්නේ. මේක සිත ඇතුලෙන් හොයනවා කියන එක මේ ශක්තිය ඇතුලට බහැලා හොයන එකක්. මේ ශක්තිය ඇතුලේ මේ හීනේ කියන්නේ දිව්‍ය ලෝක ඔක්කොම තියෙන ඔන්න ඔය කතාව ඇතුලේ. ඔතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම අතිශයින් ගැඹුරු කතාවක්. ඒක මේ මේ මේ මේ කොහෙද මේ බලනකොට මේ මේ මේ කොහෙද මේ මේ මේ කතාවල් අස්මේ හිතා ගන්න බැරි තැනකට යනවා. අමුතුම විශේෂයකට යනවා. ඕ ඒක ඒක තමයි මට මේ මේ ගැටලුවක් වෙලා තිබුණේ මං කතා කරනවාද තව මේක අහලා මේක දැන් ඇත්තටම මේ මේ මේ මේ මේවා මම අපි ළඟට හැමතරම් පෙන්ලා තියෙනවා. ඔය ඔය ඔය ලෝක කතාව කියලා 31 ලෝක ධාතුවම ඇතුලේ තියෙන්නේ සිත ඇතුලේ. ඇතුලේ තියෙන්නේ 31 ලෝක. මේ මොකද්ද සකස් වෙන්නේ රළු ස්වභාවයක්ද ඒක තිරියන් ලෝකේ කලල එක සකස් වෙන හේතු වෙන්නේ ඒකයි. ඒක හරියටම හරි. ඒකයි සකස් වෙන හේතුව. අපි ඒක පෙන්වන්න සෑහෙන උත්සාහ කරනවා. අපි කියනවා මේ මේ මේ සිරස අල්ලනවා වගේ මෙහෙම කියනවනේ. යාපනයේත් අල්ලනවා, මෙහෙත් අල්ලනවා. ඒ ඔක්කොම අල්ලන්නේ එතන තියෙනවා ඒරියල් එකක්. ඒක තමයි සර්කිට් එක. ඒක තමයි කලලේ කියලා කියනවා. අපි කියනවා මෙතන මේ එකම සංඥාව නෙමෙයි සංඥාව වෙනස් වෙනවා. මේ සංඥාව රළු වෙන ස්වභාවය තුලයි මේ පහළ ලෝක සකස් වෙන්නේ කියලා. ඒක අර කල්ලේ සකස් වෙන හැටි අපි අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා වගේ අපි කියනවා. මේක මේක යනවා නෙමෙයි කියනවා. වතුරට ගලක් දැම්මහම ඒක ඒ යනවා නෙමෙයි. ඒ කෙරෝලේ තියෙන අංශු එතන වදිනවා කියන එක පේනවා. ඒ ඒ තැන මේ අංශු තියෙනවා කියන එක. ජල කඳේ තේරම ජලාංශු සමානයි. අනිවාර්යයෙන්ම එහෙනම් මුළු විශ්වයේම අංශු සමානයි. සමානයි. මෙතන අංශුව වෙනස් වෙන එක ඕනම තැනක වෙනවා කියන එක කියන්නේ. ඔව් එතකොට අර ධම්සක් පැවතුම් ඒකයි දස දහසක් ලෝක ධාතුව කම්පා කරනවා කියන්නේ. ඔව් ඒක හරි. ධම්සක් පැවතුම් සූත්‍රයේ අර ත්‍රිපරි වටය එතන ඔය දැන් ඔබ වහන්සේ ඔය පැහැදිලි කරපු ඒ ඒ කොටස වගේ නේද? ඒක කොහොමද ත්‍රිපරි වට්ටමට සම්බන්ධ කරන්නේ? ගොඩක් ඉස්සර භාවිතා කරා මේ ධම්මපරිවට්ටන ද්වේදස ආකාරම් කියන තැන චතුරාර්ය සත්‍ය 12 ආකාරයකට දකින්න තුන් ආකාරයෙන් ගන්න. ඔව්. එතනදී ගන්නවානේ අපි ගන්න නම් මෙහෙමයි. බාහිර දඬුව මරණ දුක දුක හිතේ දරුවා මරණකම් අම්මලා අඬනවා ඒක දුක සත්‍ය. ඊට පස්සේ ඒ දෙකම නෙමේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ ස්කන්ධ දුක්ඛා කියන එක. දුක නොවන දුක. දරුවෙක් කියලා කෙනෙක් නැති බව. අන්න හරි. එතකොට දුක ආකාර තුනයි ත්‍රිපරිවට්ටම් කියන්නේ. එතකොට සමුදය ආකාර තුනයි. එතකොට නිරෝධ ආකාර තුනයි. එතකොට මාර්ග සත්‍ය ආකාර තුනයි. බාහිර චිත ඒ කියන්නේ නාම රූප නාම රූප දෙකේ මිදුණු. ඒ නාම රූප දැන් බාහිර කියන්නේ රූපනේ. එතකොට සිතනේ දැන් බාහිර දරුවා මරන දුක කියන්නේ. එතකොට ආයි සිතෙත් ඉන්නවා දැන් අපි පොත බාහිරත් නැහැ කියනවා. සිතෙත් නැහැ කියනවා. එතකොට බාහිරත් නැති සිතෙත් නැති එතකොට මේ පොත හැදෙන හැදෙන්නේ නැති වෙනවනේ අන්න ත්‍රිපරිවර්තන. හරි හරි ඒක තමයි. ඒක අතිශයින් ගැඹුරු එහෙම ගත්තොත් දැන් හැබැයි ත්‍රිපරිවර්තන පොත්වල ලියලා තියෙන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියලා. කෘතඥානෙ කියලා. ඕ ඒක ඉතින් එහෙම ගන්නත් ඒ විදිහට පැහැදිලි ගන්න පුළුවන්. සත්‍ය ඥානෙ. සත්‍ය දකින්න එකනේ. කෘත්‍ය ඥානෙ. ඒක ප්‍රතිපදාවනේ. ඒක කෘතඥානෙ පාලේ. දැන් ඔක්කොම එතකොට ඒකත් ගන්න පුළුවන් ඕන විදිහට භාෂාවනේ කරකවන්න පුළුවන්. ඔව්. ඇත්තටම මේ ආර්යයන් වහන්සේ මම අර තනි මේක ගවේෂණය කරගෙන ගුරුවරයෙක් නෑ. මේක හරියටම දන්න කෙනෙක් නැතුව ඉතින් ලොකු ලොකු මේ කතාවක් මෙතන මේ තනියමනේ මේ මේ මම හිතද වැරදිද මොකද්ද මේ යන්නේ මොකද්ද ඒ හැමදෙයකම සබාදහමේ ආශිර්වාදය මෙතන ඇත්තටම මෙතන ඇත්තටම මහා මේ ධර්මයේ තමයි ඇත්තටම මෙතන තියෙන්නේ. මේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි. ඒක අපි හැමතිස්සම කියන පොත කියලා දෙයක් ගත්තොත් එතන අවිද්‍යාව. නමුත් මෙතන ඇත්තටම මේ මේ මෙතන ධර්මයේ කියන්නේ ධර්මතාවය. ඒ ධර්මතාවය තුළ ඇතිවෙන නැතිවෙන ඒ ධර්මතාවය තුළ දෙයක් නැහැ ඉදප්පච්චතාවය. දැන් දෙයක් තියෙන වචන හැම එකකම දෙයක් තියෙනවා. තියෙනවා. දැන් වචන වචන හැම එකකම දෙයක් තියෙනවා. ඒතකොට දෙයක් නැහැ මේ ධර්මතාවය. ඒ අන්තයක් නැහැ. ඇත නැත කියලා ගන්න බෑ. දෘෂ්ටි නේ දෘෂ්ටි. ඔව් ඇත නැත කියලා ගන්න බෑ. ඇත නැත කියලා ගන්න බෑ. ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි කියන්නේ මෙතන දෙයක් නැහැ ඇත්තට. දැන් අපි කියන්නේ අර මුළු විශ්වයේම ශක්ති ස්වභාවයක් ඒක ඝන වෙලා පෘථිවිය හැදෙන පෘථිවිය පෘථිවිය කියන එක ඇතුලේ ආයි විඥාන ශක්තිය හැදෙන කියලා කියනවානේ පෘථිවි ශක්තිය විඥාන ශක්තිය කියලා. දැන් මේක මේක ලොකුවට පැහැදිලි කරනවා මේ ඔබට ඇහෙනවනේ දේශනාවලනේ. මේ ගුරුත්වාකර්ෂණය කැරකෙන හැටි පෘථිවිය තාමත් කැරකෙනවා වේගය තුල අන්ත දෙකක් කැරකීම තුල පෘථිවි ශක්තිය තියෙනවා මේක විඥාන ශක්තිය කියන්නේ නැති දෙයක් ඇති කියලා කැරකෙනවා කියලා සිත ඇතුලේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත තැනයි කියලා විඥාන ශක්තිය උපදින්නේ. අනිවාර්යයෙන්ම. ඒකට එතන අපි පෙන්නනවානේ නැති දෙයක් තියනවා කියලා මේ තියනවා කියලා ස්පාක් වෙනවා කියලා හිත මේ මේ සංඥා ශක්ති ස්වභාවයක් උපදිනවා කියලා මෙතන. ප්‍රසාදවල. එතනනේ ආයතන විඥානය කියලා පෙන්නන්නේ. එතන ඇස හැදෙන තැන විඥානයක් පෙන්නනවානේ චක්කු විඥාන. ඒ සත්‍ය එතන විඥානය කියන්නේ අපි ශක්තිය හැදුනේ කොහොමද කියලා මෙතන නාම රූප ගැට ගැසීමක්නේ විඥානය කියන්නේ. ඔව්. මේ අරූප කියන්නේ බාහිර නැති දෙයක් තියනවා කියලා අපි හිතන දෙයක් අපි මෙතනම මේ තියනවා කියන්නේ මේ ශක්ති ස්වභාවයක් වෙනවා. අනිවාර්යෙන්. අන්නේ ස්වභාවය විඥාන ශක්තිය කියලා පෙන්වන්නේ. එතකොට එතකොට මේ කතාව තුළ ඇත්තටම දෙයක් කියලා දෙයක් නැහැ කොහෙවත්. තියනවා කියලා ගත්ත දේ දෙයක් නෙමෙයි තේරම තියෙන්නේ අර අර ප්‍රවාහයක් ස්වභාවයක් නේද ඒ කියන්නේ මේ ගන්න බෑ මේක දෙයක් ඒක මේ ධර්මතාවය කියන්නේ ඇත්තටම ඇතිවන නැතිවන ධර්මතාවයක්ම තමයි පැටලිලා මම මෙතන ලොකු ගැඹුරු වලක හිටියා වගේ මට තේරුණා. ඕ ධර්මයේ මුළු විශ්වයේම තියෙන විපරිණාමයක් ධර්මයක්. ධර්මතාවය. ඒකයි මෙච්චර දවසක් මට නම්බර එක ලැබුණා. අදානකොට හිටියේ දේශනාවෙන්ම මගේ සමහර සමහර දේවල් ලිහිලා ලිහිලා මෙතන මෙන්න මේ චුට්ටේ ඉර වුණා. සබාධමයේ දැනුවත් භාවයෙන් තමයි මේ කතා කරන්න එහෙම දැනුනේ. මෙතන ඇත්තටම ලියන එක ලේසි නෑ මේ අභිඥා ඥාන සකස් තියෙන්න ඕනේ. මේ මේවා මේ සමන්ට යම්කිසි යම්කිසි දෙයක් ඒක ගැඹුරට ගෙනියන්න බෑ සිතුවිල්ලට. ඔච්චර ගැඹුරට සිතුවිල්ලට යන්න බෑ. අර අර අව මෙතන ඥානෙට මේක ගත්තාම යනවා කෙරවලටම ගිහිලා ඥානෙ අත්තරින ඒක අවසන් කළාමයි. ඒක අභිඥාවෙන් දකිනවා කියන්නේ ඒකයි. අපිට ගුරුවරයෙක් අවශ්‍යමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් අවශ්‍යමයිනේ මේ ටික निराවුල් කරගන්න නැත්නම් මේ ටික අර නෑ අතරම හැබැයි මේකේ ධර්මයේම තමයි අපේ ගුරුවරයා වෙන්නේ අනිවාර්යයෙන් ඒ කියන්නේ මේ දෙයක් නැති බවනේ දකින්නේ දකින්නේ ධර්මයේමනේ මෙයා දකින්න ඕනේ යා ඉවල්ලගෙන යන්න ඕනේ ධර්මයේම ධර්මයේමයි ධර්මයේම ධර්මයේම යාට ඒ ධර්මයේ හැබැයි මේක දෙයක් නැති බව අවිද්‍යාවෙන් මිදෙන තැනමයි ඔක තියෙන්නේ අවිද්‍යාව දෙයක් ඉතින් මට තේරෙන්නේ මොකද්ද කියන්න ඕනේ කියලා එච්චරයි ඉතින්. හැබැයි මේ අවදිය නම් අතිශයින් ගැඹුරුයි. අවදිය අතිශයින් ගැඹුරුයි. මේ මේ දැන් ඔබතුමිය ඉන්න තැන යමද්ද තියෙන්නේ යමද්ද පේන්නේ යමද්ද ඇහෙන්නේ යමද්ද අතට දැනෙන්නේ තද ගතියක්ද ඒ කිසිවකට අයිති නැති අවදියක් තියෙනවා. අවදියක් තියෙන්නේ. ඔව්. ඒ අවදිය අවදිය කියන එක මේ සිතුවිලි සම්පූර්ණයෙන්ම ඇත්තට මේක ආශ්චර්යයක් වගේ බලනකොට. ආන්න හරි වචනේ හරි. ආශ්චර්යයි. ආශ්චර්යයක් වගේ. ඒ කියන්නේ ඇත්තටම ඒක ඒක සිතට නම් අදා ගන්න බැරි. සිතට දරා ගන්න බැරි. අනවන්න බෑ. අනවන්න බෑ. හ්ම්. ඉතින් මේ ස්වභාවය දැනෙන ස්වභාවය දිහාට අවදිය තුල සිතක් නැති බව. අවදිය තුල සිතක් නැති බව තමන්ගේ සිතින්ම මිදුණු ස්වභාවයකට තමන් අවදි වෙලා සිටින බව. තමන් නෑ එතනත් වචන ගන්නත් බෑ. බෑ. කොයි තරම් ගැඹුරුද එතකොට සමහරලාට කවුරු හරි මොන හරි කතා කරනකොට නිකන් හරියට නිකන් මේ නිහඬතාවයකට තමයි යන්නේ ඇතුලේ. ඔව් හරියටම හරි. ප්‍රතිචාර නැහැ නිකන්. ප්‍රතිචාර නැති මොකද ඒ ඔක්කොම තමන් ගලපන්න ගියොත් ප්‍රතිචාර නැති වෙනවා කෙලින්. ඔව් ප්‍රතිචාර නැහැ. ඉතින් දැන් ගෙදරයි හිටන් ඉන්නේ මට මොකක් හරි මේ මේ මේ මේ මේ සම්මාදිට්ඨියට ආපු කෙනෙක්ට නම් කාවටවත් රවට්ටන්න බෑ ආයි නිරයක් ගැන දිව්‍ය ලෝකයක් ගැන ආයි මේ බාරයක් වෙලා ඔප්පු කරන්න තියෙන කතා මුකුත්ම හම්බ වෙන්නේ ඔය හැමතැනම තියෙන සංඥාවක් කියලා පෙන්වන්න පුළුවන් ඔය හැමතැනම තියෙන සංඥාවක් එක සකස් වෙන හැටි කියන්න පුළුවන් ඒ කියන්නේ කරනවා <laughs> ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමේ මේ කලින් ඇහුවත් දන්නේ. මේ මේ මේ අපි අපි මේ අපි කියනවානේ මේ මේ මේ මේ අපි මේ හීනයක් දකින එක හිත ඇතුලේ හීනයක් දකින එක වගේ දිව්‍ය ලෝකේ කියලා. කෙනෙක් අපි හිතමු සංඥාවේ සකස් වෙනවා මෙහෙම සුක්ම ස්වභාවයක්. ඒ ස්වභාවය තුළ අවසාන හුස්මත් ගිහිලා මේ උපපාතික ඒ ස්වභාවයට තුලම රැඳෙනවා, හිර වෙනවා. ඒකනේ නැවත කලලක පැනවීමක් නෙමෙයි ඒක උපපාතික උප්පත්තියක් කියලා ගන්නේ දිව්‍ය ලෝකේ එතකොට ඒ ශක්තිය ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඒක හරි. ඒක තමයි බිලියන් ට්‍රිලියන් කොච්චරද කියන්න බෑ කෝටි ප්‍රකෝටි කල්ප ගණන් කියන්නේ. පොතක් ගැන කියන්න බෑ බුදුහාමුදුරුවෝ ඒකයි ඒක ඒක බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක අනුමත කරන්නේ නැති එකක්. මේ භවයේ පතනේ. මේ ඒ කියන්නේ මේ ඒකෙම තේරෙනවා මේ ශක්ති ස්වභාවය මේ විඥාන ශක්ති ස්වභාවය අපි දැන් ඔය කර්මය කියලා කතා කරනවානේ අපි දැන් ඔය කර්ම විපාක දෙනවා කියන්නේ අපි කරන සේරම විපාක දෙනවා මේ વિશે කතා කරන්න එපා කියන්නේ හේතුව මේක මහා ගැඹුරුයි. ඒ කියන්නේ මේක මේ අපි සකස් කරන හැම දැන් ඔය ශක්තියක් සකස් වෙනවනේ අපි විඥාන ශක්තිය කියලා. ඔක චේතනාවනේ තියෙන්නේ. උතන චේතනාවනේ කියන්නේ සිතුවිල්ලනේ තියෙන මේ තියෙන බවට. ඒ තුලනේ මේ වෛරය, iriසියා, ක්‍රෝධය තියෙන්නේ. ඒකනේ අපිට මේ මේ පළ දෙන්නේ. නැවත ඒ සංඥා කතාවක් මේ තියෙන්නේ නැවත නැවත ශක්ති සංකුලනයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක මේක ඉවරයක් වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ කියනවනේ. මේක නැවත සකස් වෙන මේ සංඥාවේ මේ විශ්වය සකස් වෙන සංඥාව එහෙම නැති වෙන්නේ නැහැ ලේසි. මේ හැම චේතනාවකම මේ මේ මේ චේතනාව කියන්නේ අපි දැන් මේ මේ සත්‍ය දකින කෙනාට චේතනාව නැහැ. ලෝකයක් තියෙනවා කියලා කතාවක් නැහැ. ලෝකයක් තිබුණොත් තමයි මේ දැනීම එන්නේ. දැනීම එන්නේ. දැන් හැබැයි ඔබතුමියට මේ මොහොතේ ඊර්ෂ්‍යාවක් එනවා නම් වෛරයක් එනවා නම් මේ මේ ඒ කියන්නේ ඒ සිතුවිල්ල ඇතුලේ ඇතුලේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. එහෙම දෙයක් එනවනම් ඒ සිත මේක දකින්නම ඕනි තරම්. ඒ ඒතර ලිහන්න පුළුවන් වෙන්නේ සිත සිත දැකලා සිතින්ම තමයි. ඒ කියන්නේ ඒක සත්‍ය දකින්නම ඕනි. යථාභූත ඥානය ඕනිමයි ඒක ඒකෙන් මිදෙන්න ඕනි. ඒකෙන් මිදෙන්න ඕන නම් යෝනිසෝ මනසිකාරයේ යථාභූත ඥානයයි සිත සත්‍ය දැකලා මිදෙන ගමනමයි යන්න තියෙන්නේ. අපි අර කරලා ඩාවින් කියන්නේ සාමාන්‍යයෙන් අර නිහඬ චරිතය අර නිකන් ගල් වමුණා වගේ ඉන්නවා ඉන්නේ. ඒ වගේ තමයි මමට මට දැන් හැබැයි මෙන්න මේක බලන්න පොඩ්ඩක් බුදුන් වහන්සේ පෙන්නන කාරණා මේ සංඥාව ඒ මේ අවදි වුණේ නැත්තම් සම්මාදිට්ඨියට ඒක සිතේ මිදෙන ස්වභාවයකට අවදි වුණේ නැත්තම් මේ අවසාන හුස්ම නම් එයා ඉන්නේ දැන් සිතේ සිතත් එක්කමනේ. ඔව්. අපි තුමේ සිතත් එක්ක හිටියත් සංඥා සුකුම වෙන්න පුළුවන් නේ එයාට මේ මේ රතු සංඥා සකස් නොවෙන්න හේතු තියෙනවානේ. ඒක ධර්මයේ තුල පෙන්නනවානේ කොට. එහෙම වුණොත්නේ ඔය කියන උඩ ලෝක පෙන්වන්නේ මේ රළු ලෝක නැතු සුකුම ලෝක. උඩ ලෝක කියන්න බෑ. ඔය සුකුම ලෝක. ඒක උඩයට පනන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි ඉතින් ඒ සාමාන්‍ය මනුස්සයට තේරෙනවා නම් රළු කියන්නේ පල්ලෙයා උඩ කියන්නේ සුකුම කියලා ගන්නවා. හරි ඒක කමන්නේ. නමුත් දැන් මෙතන බුදුන් වහන්සේ පෙන්නනවානේ මේ බුම්මාට දෙවිවරු වෘක්ෂ දේවතාවෝ මේ මේ හැමතැනම සංඥා සකස් වෙනවානේ බලනකොට. වෙනවනේ. ඒ මේ මව් කුසක විතරක් නෙමෙයිනේ. ඒකනේ මේ പ്രേත ලෝක අර එක එක නම් කියන්නේ. නම් කියන්නේ. ඒකකොට මේ සංඥාවනේ මේ තියෙන්නේ. සිත තියෙන සිත තියෙන සංඥාවමයි. ඒක සංඥාව තනප්පනවන්න බෑ. නමුත් ඔය වගේ කොතනක හරි මේ සකස් කරන්න හැකියාවක් තියෙනවා. තියෙනවා අනිවාර්යයෙන්ම. සකස් කරන්න දැන් අපි හිතමු දැන් මේ මේ ජීවත් වෙන කාලය තුල තිබුණු රූප සංඥාවක්. රූප සංඥාවක් මොකක් හරි සකස් වුණු රූප ඒ සංඥාව සකස් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව්. මේක තුසිතෙන් පස්සේ කතාවක් මේ කියන්නේ සකස් වෙන හැටි කියන්නේ. මේක මේක ගහක වුණත් ඒක ඒකයි මේ මේ බුම්මාට දෙවුරු කියලා කියන්නේ. ඒකට හේතුව මේ ළමෙක් නෑ වයසට යන කෙනෙක් නෑ ලෙඩ වෙන්නේ නෑ. නමුත් එතන මේ මේක පර්වතයට බැසගෙන තියෙන මොකද මෙයා අවසාන සුසිතේ පර්වතයක් සකස් වෙලා තියෙනවා. පර්වතයක අවසානයේ සංඥාව සකස් වෙලා. මේක හරිය පුදුම විතර කළා පර්වතයේ ඇතුලේ ඉතින් මේ පර්වතයේ ස්වභාවයක් ඇතුලේ. ඒ කියන්නේ පර්වතයේ මේ මේ පර්වත මේක මේක හරිය පුදුමතේ පර්වතේ විනාශ වෙනකොට කම්පා වෙනවා. ඔය කවුරු හරි අපි තුමු දැන් ගල්බෝර ගහලා පර්වතේ කැඩුවා කියලා. එතකොට ওই దేవතාව සංහා වෙනවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ ස්වභාවය ඇතුලේ මේ පර්වතේ මේක මේවා මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි මේක බලනකොට. මේක මහා ගැඹුරු ඥානයක් දකින්නයි කියලා. බලන්න මුඛ්‍ය දේවතාව මේ සමහර ගස් කපනකොට අඬනවා කියන්නේ. ඒ කියන්නේ ඒවැ ඒවැ ලස්සන ස්වභාවයකටයි මෙයා වශී වෙලා ඉන්නේ දේවතාව. දේවතාව කියන්නේ බලනකොට මේ සකස් වීම සංඥා. අර උක්කේ සංඥාව සකස් වෙලා ඒක කඩාගෙන වැටුනොත් කම්පා එයා තව උක්තියක් වෙනවා කියන්නේ ඒ ස්වභාවයට සකස් වෙන්න ඕනි කමක් තියෙනවා. මොකද මේ තුති සිතේ තියෙන්නේ අවසාන සිතේ ගාක් මතක් වෙලා තියෙනවා. ආ ඒක දැන් ගහක් හොය යනවා. ඔව් ඒක හරි. මාර කුක්කු ඉතර ඒ කතාව ලා. ඔව් තමයි මට මේ මං අර හැබැයි මේවා ඇත්තට මේවා ඇවිල්ලා භෞතිකව අපි ඔය ගස් කොළන් ඒවා මේවා කිව්වට ඒවත් ශක්ති ස්වභාවය. මේක අතිශය ගැඹුරු දැන් ඔය මලක මලක සුගන්ධ රේ හැම එකකම ඔව් පොඩිම කාවෙක් ගත්තත් කූඹියෙක් ගත්තත් මේ සම සංඥා පටස් වෙන එක. ඒක ඒකයි පොඩි මේක ඇහැට පේන්නේ නැති සත්ව ස්වභාවවල පවා සංඥා සකස් සංඥා සකස් ඒක තමයි ලාවවල ගිනි කඳුවල ওই නිර කියලා පෙන්වන්නේ ඒකයි මෙතන රළු සංඥා සකස් වෙනවා පිච්චි පිච්චි ඉන්නවා කියන්නේ පිච්චි පිච්චි නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන්නේ ඔය දේවදත්ත එහෙම අවිඥාව කියන්නේ නිරේ ඔය සකස් වෙනවා කියන්නේ ඔය දැන් මේ වහන්සේත් එක්ක මම කතා කර කර ඉන්නකොට මට දැන් අර දැනුනේ දැන් මගේ ඒ ස්වභාවය වෙන කවුරු හරි ඒ ස්වභාවයටපත් වෙලා ඒවා gedara කතන්දර මොනවා හරි දැනගෙන හිටියනම් ගිහිල්ලා මාව පිස්සන් කොටුවේ තියන්නේ. ඒ ඇත්තටම පිස්සුනේ. පිස්සු කියන්නේ දැන් මේ සාමාන්‍ය ස්වභාවයට වැඩිය වෙනසක් තියෙනවා නම් පිස්සුවා. ඉතින් සාමාන්‍ය සාමාන්‍ය මිනිස්සු තේරෙම උම්මන්තකයෝ නම් අපිට උම්මන්තකයෝ වගේ රඟපාන හරි වෙනවා. ඔව් ඒක අතරේ උම්මන්තකේ නැතිද කිටිහම උම්මන්තේකට ටික අරගෙන අර ජේසුස් වහන්සේට අණ ගැහුවාගේ තමයි වෙන්නේ <laughs> උම්මන්තකේ ටික ඇවිල්ලා ඔබතුමී උස්සගෙන යනවා අනිවාර්යයෙන්ම ඔව් <laughs> මම මේ ගෙදර බොහොම පරිස්සමින් ඩග්ගාන දෙකදී ඔක්කොම ඉවර කරලා මම උඩට වෙනවා නිහාඩව අර සබාදාමේ දැනි දැන් ඔය ඔය කූඹි ගුලකට කූඹින්ට අදාළ නැති එක එක්කම උස්සන් යනවා <laughs> ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ දැන් කූඹි ගුලේ කියන කූඹියෙක් නෙවෙයි තව ඒකට වෙන්නේ අනිත් එතකොට අර කුඹිලේ කුඹියට ඉච්චනේ ඔය ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ නොගැටි නොඇලී වාසය කරනවා කියලා. නිලුම් කොලේ දියබිඳ නොගැටි නොඇලී තියෙනාසේ රහතන් වහන්සේ සමාජය සමග නොගැටි නොඇලී ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අවබෝධයිනේ. අර බුදුන් වහන්සේම කියනවා අර අම්මා කෙනෙක් දරුවාගේ සෙල්ලම්ගේ ඇතුලේ සෙල්ලම් කරන්නේ අවබෝධය නැති වෙලා නෙමෙයි කියන්නේ. දරුවාගේ මට්ටමට ගිහිලා සෙල්ලම් කරාට අම්මට ඒ අවබෝධය තියෙනවා. අන්න ඒ වගේ. අයෝ ඒ වගේ තමයි දැන් මම මේ ගෙදරත් ඒක තමයි සාමාන්‍යයෙන් ඒ ඒකත් එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි හැබැයි අපිට තේරෙන්නේ. නෑ නෑ නෑ මම එහෙම මොනවත් හිතන්නේ නෑ. ඔව්. දැනීමක් තුළ මේ වාසය කරනවා. අවබෝධය කියන එක ඇත්තටම මේ අවබෝධයෙන් ඇති වෙන්න ඕන එකක්. ශුන්්‍යතාවය තුලත් ශුන්්‍යතාවයේ තියෙනවා. ශුන්්‍යතාවයේ තිබුණාට එතන කෙනා ඉන්නවා. අර හුස්ම දිහා බලන් ඉඳලා පාවෙන තැනට කියලා ශුන්්‍යතාවයට එනවනේ. එතන මේ අවබෝධයක් නැහැ මේ ලෝකයක් නැහැ. මේ පොතමයි මම කියන්නේ මේ හිත බාහිරේ ප්‍රතිබිම්බයක් මේ එතකොට එතන ඒ එතන ඒ අවබෝධය නැහැනේ. වේදේ තුල නැහැනේ මේ බාහිරේම ප්‍රතිබිම්බයක් මේ සිත කියන එහෙම එහෙම අවබෝධයක් නැහැනේ. ලෝකේ එතකොට ඇත්ත වෙලානේ යා ඉන්නේ. ලෝකෙත් තියෙනවා ලෝකෙ තුල මම ශුන්‍ය වෙලා ඉන්නවා කියලා තමයි යාට හිතෙන්නේ. ඔව් දැන් බල්ලෙක් වතුර දිහා බැලුවොත් එහෙම එයා හිතන්නේ එයා ඉන්නවා කියලා නේද? නමුත් එතන මොකවත් නැහැ. ප්‍රතිබිම්බයනේ. ඒ වගේ තමයි ඉතින් මේ. අපිටත් එහෙම තමයි මේ අවධියට ආවට පස්සේ මේ ඇස අරිනකොට ලෝකෙම මැවෙනවා. ආයස වහනකොට ලෝකෙම නැති වෙනවා. නැති වෙනවා. හැබැයි අවධිය තුල තමයි බලනකොට ප්‍රභවයේ තමයි පටන් ඒක තමයි භවංග චිත්තය කියලා ගන්න. භවංග භවංග චලන භවංග උපච්ඡේද කියන්නේ මේ මේ අවධිය ඉතින් අවදි වෙලා ඉන්නේ එතන ඉඳලා. භවාංග කියන්නේ එතනට එන්නේ. භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ජවන් ජවන් ජවන් ජවන් කියලා චිත්ත වීති පෙන්නනවනේ. ඒ පෙන්නන එකම තමයි ස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර. ඔව් රූප වේදනා සංඥා ඊට පස්සේ සංකාර කියන්නේ ජවන් ජවන් ජවන් ජවන්. අතර වේදනා සංඥා තමයි සම්පටිච්ඡන සම්තිර්ණ. අර අර අතර භවංග කම්පණය වෙන ద్వාරය එක තමයි ගන්නෙ. ඒ කියන්නේ එතකොට ඔක්කාන්ති කියන්නේ විඥානයනේ. ඔව්. දැනගැනීම. හ්ම් දැනගැනීම හරි. මේ චිත්ත වීති ගත්තත් ස්කර්මය කොයි විදිහට ගත්තත් එකම කතාවයි තියෙන්නේ. එකම කතාව. ඔය උතරදී හැබැයි ගොඩක් ඔය චිත්ත වීති වල පේනවා භවංග චලන භවංග උපච්ඡේද කියන එක අපිට තේරෙනවා මේ මෙතන මේ අවධිය තුලින් ඉඳන් නැගිටින එකක්. ඒක අපි අපි තීරණ ගන්නෙ අපි අවධියේ ඉඳලා. ඔව්. ඒ කියන්නේ ප්‍රභවයේ මූලේ ප්‍රභාස්වරේ. ඔව්. ප්‍රබවයෙන් තමයි අපි ඒ කියන්නේ සීරණ ගන්න ඔය කලබලයේ සිතුවිලි මැද්දේ නෙමෙයි බලනකොට. ඔව්. මේ අවදිමත් පැත්තෙන් එන්නේ. ඒ කියන්නේ අර ඒක තමයි අපි පෙන්වන්නේ අර අර කට්ටකින් යන්නත් අපිට දැනෙන දැනීමක් කියලා. ඒකට කාටවත් කියන්න බෑ. අන්න වගේ අපි තීරණ ගන්න හිතන්නේ සමහරලාට ඔතනට ඇවිල්ලා. අපි හිතන්නේ අර අර සිතුවිලි ඇතුලේ සිතුවිලි ඇතුලෙත් එහෙම ස්වභාවයක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි ඔය ඔය ඔය ඔය ඔතනින් තමයි අපි ඒක අපිට අවදියක් නෑ අපි දන්නේ නෑ. එතනින් එන්න කියලා මේ මූලේ එන්නේ එතනින් පටන් ගහ පටන් ගන්න මුල තියෙන ඔතනේ කියලා දන්නේ නෑ. අපිට මේ පේන්නේ මේ අර අර අර අර ඇට්ලාන්ටිකාවේ මේ මුහුද උඩ තියෙන අර හිම ටික විතරයි. නමුත් මහා පර්වතයක් මුහුද යට. අන්න ඒ වගේ මේ අවදිය. ඕ මේ <laughs> සාමිනාන්ත අනේ මන්ද ගොඩ මට ඇත්තටම ඔව් මේ ඔච්චර කතා කරලා ඉවර වෙන්නේ නැහැ එතකොට. ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් ගැඹුරු ධර්මයකින් මේ ධර්මයම මේ ඔබතුමියට ගොඩක් වැදගත් මෙන්න මේ අවධියට දැන් ඔබතුමිය දන්න ඔබතුමිය හදාගනි. ඔබතුමියට මොන හරි තේනේ ඔබතුමියම සකස් කරගන්න පුළුවන් නේද? මේ මේ මාර්ගය ඇත්තටම හදපු පාරු නෑ මහණෙනි. පාරුව සාදාගෙන ආයතේ කිව්වෙත් ඒක තමන්නේ දන්නේ තමන්ගේ ගැටලුව. ඔව් මං ඒක තමන්ට අවංකව යන ගමනක් මේක. සෝබා දහම කියන තැන මම ඉන්නවා නම් මම එතකොට මේ දහමිනොත් තම කියන්නේ පාඩුවට ගත්තන මම එතනින් එකට වෙන්න ඕනේ. ඒතකොට ස්වභාවයකටපත් වෙනවා කියන තැන තමයි මම අවසානයේ හිත තියාගත්තේ. හැබැයි මේ වචනයක්වත් නෙමෙයි මෙතන ඊටත් වැඩිය වෙනස් ස්වභාවයක්. ඒ කියන්නේ මෙතන සබහාදහම කියන වචනවත් ගන්න බෑ. බෑ. මේ ඒකේදී මම ඔව් විග්‍රහ කරන්න වචනයක් ඕන හින්දා ඔහොම තමයි කියන්නේ ඕනින්නේ ඔව් සිතිවිලි වලින් සිතිවිලි වලට අයිති නැති ස්වභාවයක් අවදි ස්වභාවයකට අවදි වෙනවා ඒ ස්වභාවයේ කිසිම සිතුවිල්ලක් නාම රූප ඒව මොනවත් එහෙම නැහැ හිතනවනේ ඔව් මාව අල්ලන් ගිහිල්ලා පිටංගට විදායිද දෙන්න එ නෑ ඔබතුමී ඔය අවබෝධයෙන් හිටියොත් දාන්න. ඒතකොට සිහියෙන් කතා කරනවා. නේ කලබල වෙන්න එපා. ඔය තේකක්වත් කරන්න කියලා කියනවනේ. එතකොට තේරෙන්නේ පිස්සු නෑ කියලා. ඔව් දැන් අර ඒගොල්ලන්ට අර වෙනස තේරෙනවා ඉස්සර හිටපු අම්මනේ මේ දැන් කියන්නේ. නෑ මේ වෙනස ඇතුලේ පිරීමක් පේන්න බෑ. ඒ කියන්නේ ඒ වෙනස ඇතුලේ ප්‍රසන්න ප්‍රස ඒ කියන්නේ ප්‍රසන්න වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ මේ ඔව් වර්තමානට අවදි වෙන්න ඕනේ. හැමතිස්සෙම මේ අවදිය තුළ ඒ කලින් හොඳ සීබුද්ධියක් එනවා. නැති වෙන්නේ. ඉතින් හරි සතුට කියන්නේ මට අර ඒක ප්‍රීතියනේ ඔය ඒතර සුඛය කියන එක සිතුවිලි වල රළු ස්වභාව වලින් මිදෙන තැන දැනෙන එකක් ඒක. ඒ කියන්නේ අර දැන් අර බෝහන්සේ කලින් කිව්වේ අර කර්ම විපාකේ දැන් ඒවයි තියෙනවා නම් ඔය ලෙඩ රෝග අරවා මේව තියෙනවා මොනවද ඉතින් අර හරි දැන් කයට කයට වෙන දේවල් වෙනවා. කය දිරනවා, කය ලෙඩ වෙනවා. ඒක හිතට එන්නේ නැහැ ඕවද. ඕ ඒ ඒක බොජ්ජංග සූත්‍රවල බුදුන් වහන්සේ පෙන්නන හොඳට. ඒ භූතවල ස්වභාවය ඒක ඒවා ඒවා හිම වෙයි. නමුත් අර දන්නේ නැත්තත් මේ සිත සිතට සිතට ඒක අදාළ නැති ඇත්තටම අර බුදු මේ අපිට අපිට හම් වෙනවා මේ ඉතින් ධර්මය තුළ සමහර මේ මේ රහතන් වහන්සේලා මේ ගෝලීට කියනවා මේ කය කුණු කය ගිහිලා පිටිපස්සෙන් විසික් කළා දාන්න කියලා හිතා තමන්ගේම කය. එහෙමත් අපිට අහන්න ලැබෙනවා පිටිපස්සට ගිහින් දාන්න කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ තරම් කයට අයිති නැති බවට අවබෝධය බලන්න රහතන් වහන්සේ. මේ සිතටත් අයිති නැති ස්වභාවයකට අවදි වෙලා ඉන්නගෙන ඒ දෙකෙන්ම කම්පාන ඕන ස්වභාවයකටපත් වෙලා නෝ කියන්නේ. අනිත් අර බෝධික භික්ෂුන් වහන්සේ වගේ කෙලින්ම ඒ බෝධික භික්ෂුන් වහන්සේ මෙතන අවදි වෙනවා ආයෙ පිරිහෙනවා. අවදි වෙනවා පිරිහෙනවා. පස්සේ බුදුන් වහන්සේට ඔක ප්‍රකාශ කරන බුදුන් වහන්සේ ඒකනේ කියන්නේ සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියලා සමාධිය පෙන්නනවානේ මේක ඇති වෙනවා නැති වෙනවා කියලා. ඔය ඔය අනිමිත්ත සමාධියනේ ඔක. අරහත් සමාධියනේ. ඕක නිරෝධ සමාපන නිරෝධයනේ. අන්න දැන් තමයි නියම වචනේ ආවේ. අනිමිත්ත සමාධිය. එතන මොකවත් නැහැ. ඒ කියන්නේ අරහත් සමාධිය කියන්නේ ඒකමයි. ඒකම තමයි අරහත්ත්වය දක්වාමනේ. ඔව් අරහත් සමාධිය ඒ කියන්නේ බුදුන් වහන්සේ අරහත් සමාධියෙන් සම අරහත් සමාධියෙන් වාසය කරනවා කියන්නේ සමවැදී සිටිනවා කියන්නේ සමාපත්තියට. ඔව්. සංඥාවේදීති නිරෝධ සමාපත්තියට සමවැද්දී සිටිනවා කියන්නේ. ඒකනේ උන්නා. ඒ අවදිය. ඒකනේ සිතුවිලිට අයිති නැත්තේ. සංඥා වේදේති. ඒ කියන්නේ සංඥාවයි වේදනාවයි නොදැනෙන. ඒ සංඥා වේදනා කම්පණය වෙන තැන සිතුවිලි පටන් ගන්න. ඔතනින් සංකාර. එතනට අයිති නැති. ඒ කියන්නේ සංඥා වේදේති නිරෝධය වේ. සමාපත්තියක් තමයි තේරෙන්නේ. සමාපත්ති සුවනේ. ඔව් සංඥා වේදේති. ඒක සමාපත්තියක් කරගෙන. ඒ කියන්නේ ඒ ඒ ඒ අවස්ථාව මේ ඒ කියන්නේ මේ සමාපatti සෝය කියන්නේ මේ ඒ ඒ ඒ අවස්ථාවට බහැලා ඉන්නවා. ඔව්. සමාධිය බල වෙලා යනවා ඒක. ආ එතන ඒ සමාධි සෝයෙන් ඉන සමාධි බලයක් තමයි. සමාධි ඔය බල කිව්වාම ඕකත් වෙන ලෞකික වචනයකට නම් පිටිලි වෙලා. පෙරලෙනවනේ මේක. නෑ මේ සමාධිය. ඒක කියන්න පුළුවන් සමාපත්තියම තමයි. සමාපත්තිය හරියටම හරියටම තමයි. නිරෝධ සමාපත්තිය කියන්නේ ඒක තමයි සංඥා වේදේ දේවා. සංඥා අபிසංකරණ නිරෝධ සමාපත්තිය කියලා බුදුන් වහන්සේ උතර නිර්වුල්ලම දේශනා කරනවා. අபிසංකරණයක් සංඥාව සිද්ධ වෙන්නේ නැහැ කියලා. සංඥාව නැවත නැවත සකස් වෙන්නේ නැහැ කියලා. මඤ්ඤණා ප්‍රපඤ්ඤා ඒවා නිමිති අනුනිමිති නෑ එතන. නෑ නෑ. සංඥා අபிසංකරණ නිරෝධ සමාපත්තිය සම්බන්ධී සිටනවා කියන්නේ ඔන්නේ අවදියේ ඉන්නවා. ඔව්. ඒ අවදිය තුළ මේ සිතුවිලි වලට දැනෙන දේ නැති බව එතකොට පැහැදිලි වෙනවා. මොකද අහස විදුලි ගැටුවක් දැනෙන්නේ නැහැ කියන ස්වභාවිකුත් එතන පෙන්නනවා. අර එක තැනක විදුලි කොටලා ගවයොත් මැරිලා අන්තිමටම බුදුන් වහන්සේ අම්බලම කොට රාත්‍රී ගත කරනකොට ඊට පස්සේ අන්තිමට මිනිස්සු ආවිලා බුදුන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි ඔබ ඔබ වහන්සේ සැතපී සිටියාද දින්දගී සිට නෑ නෑ නිදී ගෙනත් නෑ <laughs> නිරෝධ අපිට තමයි වැදලා ඉඳලා තියෙන්නේ. එතකොට ඊට වගේ උපමාව බලන්න ඒක තමයි ඒක තමයි ඔව් ඉතින් හරිය මේ හරිය හැබැයි ඒ අත්දැකීම අපිට නම් තියෙනවා. ඒ කියන්නේ නිති කියලත් නැහැ. නමුත් ඉතලක් තියෙනවා. නමුත් ඔහොම දැනෙන ස්වභාවයක හිටපු එකක් තියෙනවා හැබැයි. ඒකද කියන්නත් හොඳ අපිට. ඒක දැන් අර දැන් දැන් දැන් මම කියන වචනේ යුදුවට දැන් ඔබ හිතන්නකො දැන් මම වුණත් එහෙම තමයි දැන් නිදා ගන්නවා කියලා කොට්ටේට ඔළුව තිබ්බට මට තියෙන්නේ අර නින්දා ඉන්නෝ නින්දායි අතර ඉන්නවා වගේ එහෙම එකක්. ඒක එහෙම එකක් නෙමෙයි. නින්දායි නොනින්දායි නෙමෙයි. ඒ කියන්නේ එතන අවදියක් තියෙනවා. අවදිය නේද? ඒ අවදිය තුළ නිදිගෙන නැහැ. නෑ නෑ ඒක තමයි. හැබැයි මෙතන තව ස්වභාවයක් තියෙනවා ගැඹුරු නින්දා. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සේ ගැඹුරු නින්දට ගියාම ආඩ නින්දෙන හීනපේන ගැඹුරු නින්දේ ඔය සංඥා එතන සංඥාව පනවන්න බෑනේ. ඔය කියන්නේ ඔය සංඥාව උතරත් එතරම් ගැඹුරු නින්ද ගන්නෙත් එහෙමනේ. ඔව්. එතනක් තියෙනවා මේ නිකන් අபிසංකරණය සංඥා පනවන්නේ නැහැ ඒක. ඔව් ඔව් ඒක හරියි. සංඥා අபிසංකරණය තියෙන තැන තමයි ආත්මයක් තියෙන්නේ. ආත්ම කතාවක් තියෙන්නේ. ආත්මයක් ඒ කියන්නේ එතනදී ගන්න බෑ මේ එතන අபிසංකරණයක් නැත්තම් ඒ සිත ගැනනේ මේ කතා කරන්නේ. හුස්ම වැටුණට සිත එතන අபிසංකරණයකට යන්නේ නැහැ කියන්නේ ඒ සිතුවිලි වල ස්වභාවයෙන් මිදිලා. ආ ගැඹුරු නිින්ද ඒකයි සුවයක් දැනෙන්නේ. සිතුවිලි වල සිතුවිලි වල රළු ස්වභාවයනේ තියෙන්නේ. ඔව්. ඒ සිතුවිලි වල රළු ස්වභාවය ගැඹුරු නිින්ද නැහැ. ගැඹුරු නිින්ද නැහැ. ඒක නිසා තමයි ගොඩක් අයට ඒ ඒ දැනෙන්නේ ගැඹුරු නිින්දකට ගියාම පොඩ්ඩක් අර මහන්සි වෙලා එහෙම සුවයක් දැනෙනවා. සුවයක් ඒ සුවේද හැම සිතුවිලි හැමතිස්සෙම රළුයිනේ මේ වද දෙනවා. ඔව් ඒකනේ ලෝකය කරන් ඉන්නේ. ඔව් ඒ ලෝකය කියන්නේ ඒකනේ. ලෝකය කියන්නේ සිතුවිලි. ඔව්. ඉතින් මේ සබහාදාමට තමයි ඉතින් ආශිර්වාදයේ තියෙන්නේ මම මේ අවස්ථාව අරන් කතා කරලා ලැබුණේ. <laughs> එහෙනම් ඔබතුමියට මේ සම්පූර්ණයෙන්ම මේ සත්‍ය අවබෝධ කරගෙන සියල්ලෙන් මිදෙන්න නේද? කටයුතු අතර ඔබතුමීට තියෙනවා ඒ පුදුමාකාර විදියට ඒක සකස් වෙලා කියන්නේ. බොහොම හොඳයි ඇත්තටම. බොහොම හොඳයි මේ අවසාන ආත්ම භාවයේ ඒ කියන්නේ ඔබතුමියගේ ගත වෙන්නේ. ඉතින් ඔබතුමිය මහා සසරක අවසානය මම අපි සතෙකුට මේක තේරෙන්නේ මේ සංඥාව සකස් වුණා නම් ඔබතුමිය මේ මොහොතේ සතෙක් නම් සතෙක්ට නම් සංඥාව සකස් වෙලා තියෙන්නේ ඒත් ඔබතුමිය සසර යනවා. ඔබතුමියගේ පුණ්‍ය මහිමයකට මේ මනුස්ස ස්වභාවයකට ඇවිල්ලා මනුස්ස ආත්ම භාවයකට ඇවිල්ලා මේ මේ බුද්ධෝත්පාද යුගයකට ඉපදිලා ඉතින් මෙවන් යුගයක මේ අතරම ධර්මීස්මතුන් යුගයක අපි බුද්ධෝත්පාද කියන්නේ ඒකනේ. ඉතින් ඔබතුමීට මේ සියල්ලෙන් මිදෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම ඇත්තටම බුද්ධ සරණන් කියන්නේ සිතුවිල්ලෙන් මිදෙන තරම් පෙන්නුවානේ ඔබතුමීට වැටුණා ඒවනේ තෙරුවන් සරණ යන හැටි. නේ බුදුන් ඉපදෙන්නේ බුදු වෙන්නේ පිරිනිවන් පාන්නේ මොහොතේමයි. තමයි බුදුන් දැකලා තමයි නිවන් දකින්නේ. ඔව්. බුදුන් දැක්කා ඒක ධර්මය. ඔතනම අපිට අපිට දන්නේ ඇත්තට මේ පොත් කොහොම ලියුණාද කියන්නේ. නමුත් ඔතන ඔය බුද්ධ ස්වභාවය ඇතුලේ මහා මෛත්‍රියක් තියෙනවා. ඔව්. ඔය ස්වභාවය ඇතුලේ කිසි කෙනෙක්ට ඊර්ෂියාවක් වෛරයක් එහෙම මොකුත් නැත. ඒ කියන්නේ මෙතන ගල්කටේ අර ඔක්කොම අංශු එකට ඇවිලා තියෙනවා වගේ මුළු ස්වභාවයම එකම අවදි වීමකට ලක් වෙනවා. ඒක තුල මහා මෛත්‍රිය කියලා තමයි අපි කියන්නේ. මුළු මේ සම්පූර්ණ එකම ස්වභාවය. ඒ ඒකම තමයි අපි කියන්නේ මෛත්‍රී බුදුන් කියලා. මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියන එක මේ මොහොතේම සිද්ධ වෙන්නේ. <laughs> සිද්ධ වෙන්නේ. ඕකද අපි කිව්වම ඕක ගොරු ප්‍රශ්නයක් වෙනවා ඕකද. මේකනේ ඉතින් දැනෙන දේ නොකිය බෑ. මේ ශරීර කුඩු ඕන මොහතක මොනවට පස් වෙනවා. මේක මේ මොහොතෙත් එකයි ඊගා මොහොතෙත් එකයි. නමුත් අපි කියන එක ඇත්ත කියන්නේ නැහැ. අනිවාර්යයෙන් දැනෙන දේ කියන්නේ එතකොට දැන් අර වෙලා තියෙන්නේ මේ අපි අවබෝධ කරපු දේ කියන්නේ කියහම අනවබෝධයෙන් ඉන්න මිනිස්සු හිතන්නේ ඒක ධර්මයේ විකෘති කරනවා කියලා ඕන දෙයක් ඕන කෙනෙකුට කියා ගන්න කියලා බුදුන් වහන්සේටත් ওই වගේ ප්‍රශ්න තිබ්බනේ ඕන තරම්. තිබ්බනේ අනිවාර්යයෙන්ම. <laughs> බුදුන් වහන්සේට තිබිච්ච ප්‍රශ්න අපිට නෑ. බුදුන් වහන්සේට මේ නිගණ්ඨේට දරා ගන්න බැරුව මේ කාන්තාව එහෙන් මරනවා, එහෙන් මල්වතුලා අංගනවා, ඔබතුමිය දකිනවනේ මේ මේ නිගන්ඨය කරලා තියෙන දේවල් මේ බ්‍රාහ්මණයෝ නිගන්ඨය බුදුන් වහන්සේව මේ කිංචිමානිකාව අර බලන්න දරුවෙක් මේ මේ එන්න යන්න ගෙදර කියලා අපිට කවුරු හරි කිව්වොත් එහෙම ඕ මේ එන්න යන්න ගෙදර කියලා ඔය මොනවද කරන්න කියලා මිනිස්සු ඔක්කොම අත්‍තර වද කාලේලා ගෙලෝ ගෙරේ එනවනේ පොළු අරගෙන ඔව් පොළු අරගෙන ඔව් අර කිංචිමාන දාලා අත්තනේ අතර අර ඒ කාන්තාවගේ නම මොකද අර මේ අර මල්වත්තක අර හංගන්නේ අර පඳුරක මේ මරලා කවුද මේ සුන්දරි සුන්දරි සුන්දරි පරිභාජිකාව මරනවා කියන්නේ මේ බුදුන් වහන්සේගෙන් බණ අහන්න එවලා ඊට පස්සේ සුරූපී කාන්තාවක් අන්තිරව අඟවලා මේ බුදුන් වහන්සේත් එක්ක සම්බන්ධයක් තිබ්බා වගේ ඊට පස්සේ අන්තිමටම මේ සුන්දරි පරිබ්‍රාජිකාව රැවටිලානේ මේ මේ බ්‍රාහ්මණයින්ට අන්තිමට මේගොල්ලෝ මරනවානේ ජටිලෝට අන්තිම මේ මරලා ජේතවනාරාමේ මල්වත් මේ අර පඳුරක මල් පඳුරක හංගනවනේ හංගලා අන්තිම කතාවක් හදනවානේ බුදුන් වහන්සේ මෙහෙම අපරාධයක් කළා මෙහෙම කළායි කියලා අන්තිමටම ඕකනේ විසඳන්න වෙන්නේ මේ ඒක අන්තිමටම ගල් ගහනවානේ මේ පින්ඩපාතේ ගියා ආනන්ද හඳුරු කියනවානේ දාලා යන් කියලා දෑ ස්වාමීනි මේ මේ ඉන්න කියලා කියනවනේ ආනන්දහාමුදුරු. බුදුන් වහන්සේ කියනනේ කොහෙ ගියත් ඔය දේ වෙනවා කිය. දැන් මේවා අතරම බැලුවාම අද අපිට එහෙම නොවුනොත් නේ පුදුමයි. ඒකනේ ඒකනේ ඒකනේ අපි මේ බුද්ධෝත්පාද නම දාලා රූප මුකුත් නැතුව ඉන්නේ මේ හොඳට මේක තේරිලා ඉතින් මේක මීටත් වැඩිය තේරුණු කෙනෙක් ඩායිදර රූපයක්. මේක මෝඩෙක් දැම්මොත් නිසා රූපයක්. මේක අවබෝධයක් නැති කෙනානේ ඔය දාන්නේ. මම රහත් කියලා කියන්නේ අවබෝධයක් නැති කෙනෙක්. මේක අවබෝධයක් හරියට තියෙන කෙනෙක් කිසිදාක දාන්නේ නැහැ. කිසිදාක කියන්නේ නැහැ ඔක. <laughs> ඔව් ස්වාමීනාන්ට මම ඉතින් ඇත්තටම සැබෑම ආර්යයන් වහන්සේලා කොහොමද කියන එක මේකෙන් තේරෙනවා. හැමෝම අහන මුලින් මුලින් පුදුම විදිහට ওই ප්‍රශ්නේ අපෙන් නැගුවා. ඒ කියන්නේ අපේ page වල එහෙම දැම්මා page වල අපි දාලා තියෙනවා ගොඩක් ඒවා. page වලින් ප්‍රශ්න දානවා කියන්නේ කොහෙද සිටිනා තැන ස්ථානය page අයින් කරනවා කියනවා මොනවද report කරනවා කියනවා. page වලින් නම් ප්‍රශ්න ගොඩාක් දැම්මා මේ නමක් නැති එකට. දිගටම දැම්ම නම් අපි උපැන්න සාතිකෙත් අයින් කරනවා කියන්නේ. ඊට පස්සේ ඉතින් කියන්න වෙන්නේ ඕකක්. තම මාරු කරනවා කියන්නේ උපැන්න සාතිකේ. එතකොට ඔක්කොම ඔක්කොම අප්සෙට්. එතරනේ ඔය අල්ලගෙන ඔව් එතන තමයි ඉතින් ඒක තමයි ලව් ඒක තමයි සම්මුතිය ඉතින් ඔව් සම්මුතිය ස්වභාවය ඉතින් ඒවා අපිට නවත්තන්නත් බෑනේ ඉතින් ඒවා ඔය ගියා ඒක ගැටෙන්න අවශ්‍යතාවයකුත් නැහැ කෙනාගේ කෙනාගේ ඒ ඒ දැනෙන විදිය එයා කරනකම් එතෙන්ට අපිට මේ hina යනවා. එච්චරයි ඉතින් වෙන දෙයක් නෑ. අපිට hina යන එක තියෙන්නේ. <laughs> ඉතින් වෙන දෙයක් නෑනේ මටත් එහෙම තමයි. ගොඩක් තැන්වලදී මට hina යනවා. නෑ ඒ කියන්නේ අපිට අදහසකුත් නැහැ. මොකද ඒක ලෞකික සිතුවිලි වලට අයිති දෙයක් ඒක අපිට අදාළ නෑ. ඔව් ඒකයි. ඉතින් ඒක ප්‍රීතියෙන් ඉන්නවා. ඉතින් ඒකයි. නෑ මේ ධර්මය දැන් කවුරු දේශනා කරත් එකයි අපි කියන්නේ හැමෝටම දේශනා කරන්න කියන්නේ. අපි පොඩක් ඕන පැත්තකටලා නිහඬ වෙලා අපිට විවේකීව ඉන්න පුළුවන්. ඒක තමයි අපි නම් කියන්නේ. අපි නම් කියන්නේ ඉරිසියාවක් එහෙම මුකුත් නැහැ. මේ කියන වචනම කොපි කරන්න. ඒවම කියන්න සාදු සාදු අපි කියන්නේ කාටවත් මේක කියන්න එපා මේක කරන්න එපා අපි කියන්නේ ඕගොල්ලෝ කියන්න. ඕගොල්ලෝ දේශනා කරන්න. මේ භික්ෂුන් වහන්සේලාට තමයි ගොඩාක් විවෘත කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා තමයි මේක ප්‍රචාර කරන්න ඕනේ. මොකද ඒක තමයි සුදුසු. ඉතින් උන්වහන්සේලා මේක හොරෙන් හරි අහනවානේ. උන්වහන්සේලා කොහොම හරි උන්වහන්සේලාත් ඒක ඒ කියන්නේ දේශනා කරා ඉස්සරහදී කියලා අපි දන්නවා. මං මේ බෝධිනාගලට 2014 දී කටින පින්කම කරලා චෛත්‍යයටම ඇතුළට නැගලා අදිෂ්ඨානයක් කරා මට මේ ආත්මෙ ඉවර වෙන්න ඕනි කියලා. 2014 දී චෛත්‍ය ගර්භයට යන්න පුළුවන් කොටස හදලා තිබුණාද? ඔව් 2014 16 වෙනකොට පුළුවන් වුණානේ. ඔව් ඒ කාලේ තමයි ඒක හැදුනේ කියලා. 2016 මොකද මගේ ලොකු පුතා මේ ආ එතරේ අලුතෙන් හදපු ගමන්ද ඒ කියන්නේ හදපු ගමන් ඔව් මම 2017 වගේ වෙන්න ඕනේ නේද ඔව් යවන්න කලින් මේ මං කටිනේ බාර අරගෙන කරා කරලා ඒ මත තමයි එතනින් පස්සේ තව ටිකක් ඔය පින් ඔය ඔය බෝධිසනා කරලා උට චෛත්‍ය හදන්න ඕස්ට්‍රේලියාවේ මහත්තයෙක් තමයි වේදන් කරලා තිබ්බේ නේ ඔව් වේදන් කරලා තිබ්බේ ආමීෂෙන් තමයි ඔක්කොම වැඩ කටයුතු ටික ඉවර කළා ඔව් කොහොමද එච්චර උඩට බඩු මුට්ටු ගෙනියනවා කියන එක හරි හිතන්න අමාරුයි. ඔය ලේසි වැඩක් නෙමෙයි. ඔව්. හරිම සුන්දරයි තන. ඔව් තන අපි අපි ඇත්තටම 6 7 පන්තියේ විතර අපිට මතක හැටියට අපි හොරණ පන්ති ගිහිල්ලා අපි පන්තියට කට් කරලා උතන්ට ගියා. හොරණ මෙහෙණින් වහන්සේ නම උඩු උඩුවේ උඩුවේ ඉන්නවා එතනත් මේ ධර්මශාලාවක් එහෙම හදලා එතන 500 නමකට දාන දීලා 200 නමකට එක්ස්පෝස් කරන එකවද 500 නමකට මට ඒ අවස්ථාවේදී දැනීමක් ආවා මේ අපේ මේ මොකක්ද අර අසද්දස දාණය දුන්න මල්ලිකා විසව කියන එක මම ඉතින් ඒක එච්චර මේවා කරේ නෑ එහෙනම් ඉපදෙන්නත් පුළුවන් ඕක කිරිපිටු දාණයනේ කිරිපිටු දාණය දුන්නේ සුජාතාව නේ නෑ අසද්දස ආ නෑ හරි අස අසිදිසි මහා දාණය දුන්නේ මල්ලිකා දේවි. කොසල් රජුගේ බිරිඳ. බිරිඳ ඕ. පන්සියයකට මත් දුන්නා. දැන් අපි ගෙවල් වල 20කට දෙනකොට නානවා. පන්සියයකට දුන්නා මට කිසිම දැනීමක් නැතුව. ඔන්න ඒක හරි ඒක හරි. ඉතින් ඒ වගේ වෙයි ගොඩාක් අය ඊට පස්සේ මට අතහැරුණා දැන් මේ ඔක්කොම මට දැන් හිතෙනවා මේ මොනවද මං කරලා විහිළුවක් නේ කියලා. නෑ ඇත්තටම ඒ ඒ සිතුවිලි ඇතුලේ ඒ අවිද්‍යා භූමියේ ඒ අවිද්‍යාව දුරු බලාපොරොත්තු වෙන අය ඉන්නවා බලාපොරොත්තු වෙලා කෝල් කරනවා එහෙම ඉන්නවා නමුත් මට දැන් ඒ තැනට මට එහෙම එකක් නෑ දැන් නෑ ඒ අපි නම් කරන්නේ දැන් ඇත්තටම ඒ හැමදේම කරනවා නොකර ඉන්නෙත් නෑ ඒ කවුරු හරි මොනවා හරි එහෙම කිව්වහම මේ එහෙම වෙනස් වෙන්නේ යන්නේ දැන් අපි අපි හිතේකට එහෙම අවශ්‍ය නෑ අපි කොහොමද මොනවා හරි කරන එක නිකන් හිටියත් ඔව් ඔව් කරනවා ඒක නිකන් ක්‍රියාවක් විතරයි එතකොට අර වගේ නිකන් දිව්‍ය ලෝක යන ඒවා අර වගේ පතන ඒවා ඒවා මෙව මොනවත් නැහැ. එහෙම නැහැ. පතන ඒවා මොකුත් නැහැ. ඒවා වැඩක් නැති දේවල් නේ මනිකන්. ඔබතුමිය ඇත්තටම මේ බුද්ධෝත්පාද ධර්ම දේශනා 100කට වැඩි අහලා තියෙනවා. මම ගොඩාක් ඒවා ගොඩාක් ඒවා මේ කියන හැම දෙයකම අපිට තේරෙනවා අපේ ගොඩාක් දේවල් ඔබතුමිය උකහාගෙන තියෙනවා ධර්ම කාරණා. හොඳයි. ගොඩාක් ඒවා ගොඩාක් ඒවා. ඇත්තටම ඔබතුමියට ඒක මහා අත්වලක් වෙලා තියෙනවා. මම තමයි ගුරුවරයෙක් නෑ. ඇහුවොත් අතර බුද්ධෝත්පාද නාලිකාව ගුරුවරයෙක් වගේ නේ. ඔව් නැත්තම් මේකනේ මේ තැනට ඉන්න මට පහසුවක් උනේ. පොඩි තැනක හිර වුණා. පොඩි තැනක හිර වුණා. ඕකේ ඔය මුලින්ම දැම්මේ අපි කාය අනුපස්සනාව, විපස්සනා, ඔය ඔය වේදනා අනුපස්සනාව, චිත්ත අනුව ඔතනේ ඕවයි තමයි පටන් ගත්තේ. පටන් ගත්තේ. ඔය දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන ඔය ගැඹුරු දේවල් දාන්න. නමුත් ඔය පටන් ගත්තේ මේ මට මේ දර්ශනේ පිටත. දැනුණ තැන තමයි චේතෝ විමුක්ති දේශනාව ආ චිත්ත එතනින් තමයි අපි ඔය ඔය කොරෝනා හැදුණු වෙලාව. නෑ කොහොමත් කොරෝනා හැදලා තමයි ওই ටික සේරම ඔහොම දාගෙන ආවේ. නමුත් ඔතන ලොකු කරදර ඒ කියන්නේ අපි කිව්වා ඒ දේශනේදී නේ. ඒ ඒ ඒ නාම රූප පරිච්ඡේද ඥානෙ එහෙම නැත්නම් පච්චේ පරිග්ඝා ඥානෙ කියන දේශනේ නේද ඔය කියන්නේ. එතන තමයි එතනින් තමයි පැය 14 දේශනය යන්නේ එතන. ඔව් අන්න හරි. පැය 14 නැත්නම් 18. එතන පටන් ගන්න. ලොකු ලොකු අත්ලක් වුණා. මම ඒක ලොකු අත්ලක් වුණා. මම ඒක නිතර නිතර ශ්‍රවණය කරා. එහෙම අඩුපාඩු වගේ. ඔව්. නාමරූප පරිච්ඡේද ගන්න. එතරම් තමයි සතිය තමයි අපේ ගෙදර කියන දේශනය යන්නේ. අන්න හරි. අන්න එතනින් තමයි ඇත්තටම මේ මේ යන්නේ ඒකෙම දිගුවක් තමයි මේ තාම යන්නේ. දිගුවක්. කාම යන්නේ. කාම යන්නේ ඒකම දුක දැන් සාකච්ඡා වලට ඇවිල්ලා තියෙන්නේ අර දේශන අහන අයගේම තමයි. ඒක දේශන අපය දැන් එනවා ඔව් ඒකේ දියුණු වෙලා එනවා. ඒ අය දැන් එනවා මේ අපි කොහොමද දැන් පටලව ගත්තා එහෙම අහනවා. කොහොමද දැක්කලා කොහොමද මේක වෙන්නේ කිය දැන් ඒ අයට තමයි මේ යන්නේ. ඇත්තටම දැන් අර තියෙන ගැටලුවක් නිරාකරණය කරගන්න ගුරුවරයෙක් ඉන්නෝනේ. අන්නේ නිසා තමයි මෙහෙම විදිහට අපි මේ මේ කතා කරන්නේ. නැත්තම් මේක හරි ඇත්තටම වෙහෙසයි. වෙහසයි වෙහසයි වෙහසයි. කාය මොකද අපිට විවේකයක් නැති වෙනවා. නැති වෙනවා. කාය විවේකයක් නැති වෙනවා. ඕ ඉන්නෝනේ අර ඒක චිත්ත විවේකයට බලපාන. ඕ හුදකලා ඉන්නමයි ඕනේ. ඒක නිසා තමයි ඇත්තටම මේ කතා කරන්නේ ඒකෙන් ගොඩක් කට පිළිසරණක් වෙලා තියෙනවා. ඔව් ඒක තමයි. ඒක ඒක ලොකු අත්වලක්. ඇත්තටම අත්වලක්. මාර්ගයට. ඔව් මාර්ගයට ලොකු අත්වලක්. මොකද අර මෙහෙණින් වහන්සේලා හැම ඇත්තට එයාගේම මේ සාදන් මුලින් අපිට සමහර වැටහෙනවද මෙනින් වහන්සේ සිවුරු අත්හරින තරම් කතා කළා. පස්සේ මේ කත් දේශන ඇහෙනකොට කියනවා ඇතර උඩුකුරු යටිකුරු කරපු දෙයක් උඩු කර කරා වගේ අර බුදු සමය වගේ තමයි උන්වහන්සේ ආසාවෙදි කතා කරන්නේ. ඒක හරි. වැටහිලා. මටත් කෝල් කර කර හොයන්නේ දැන් අර මම ගොඩාක් අර ඒ සමාජ පැත්තේ ඉඳලා එහෙම මෙහෙම වෙලා අර ගොඩාක් මට ප්‍රසිද්ධිය තිබ්බ නිසා ඉතින් ගොඩක් අය මට යොමු වෙනවා කතා කරන්න අර එද මෙහෙද ඉතින් එහෙම. පස්සේ බැලුවා ඒක හරියට මම මේ නම්බරේ කියලා මෙහෙම ඉන්නවා කෙනෙක් කතා කරන්න නිරවුල් කරගන්න කිව්වේ. වැදගත්ම දේ තමයි ඇත්තටම ඔබතුමිය අර අහපු කාරණේ අවදිය. ඒ මොහොතට අවදිය. එතන කාලයක් නෑ. අකාලිකයි. කාලේ අන්න හරි අන්න හරි අකාලිකයි එතන පණවා ගන්න බෑ. සාන්තිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ උපනායකෝ පච්චුප්පන්න ධර්මතාවය එතන තියෙන්නේ. තියෙන්නේ. එතකොට සාන්තිටික Tamanටමයි අකාලික කාලයකට ආйти නෑ. ඒයිපස්සිකෝ උපනායකෝ ඕනම කෙනෙකුට Tamanට දකින්න මිසක් ඒක කිව්වට වැටෙන එකකුත් නෙමෙයි. ඒක තමයි ඒයිපස්සිකෝ උපනායකෝ පත්‍ය උප්පන්න. ඒ ඇතිවන නැතිවන ධර්මතාවය තුලයි මෙතනට අවදි වෙන්නේ. පත්‍යුප්පන්න ධර්මතාවය තමයි මෙතන තියෙන්නේ. තියෙන්නේ අනිවාර්යයෙන්ම ධර්මය කියන එක. ඉතින් මට ඒ ඒ අර හිර වෙලා තිබ්බ තැනින් දැන් මං ඇත්තටම දැන් ඒක වටහා ගන්න පුළුවන් ඔබතුමියටම පුළුවන් ඒක ඒක ඒක ඔබතුමියම විසින්ම සාදාගත යුතු බව අපිට නම් වැටහුනේ. ඔව්. ඒ මොකද මේ ආශිර්වාදයේ ලැබෙන්නේ මේ මාර්ගයේ මම මේ මේ ටික කරගෙන යනකොට දැන් මේ තැනට පස්නා වගේම නේද? එහෙමයි. ඉතින් ඒ වගේම අර හොඳින් හොඳින් අවදිය අවදිය තව තව හොඳින් දියුණු කරගන්න. ඒ තුල ආශ්‍රව කියලා ඡය වෙන ස්වභාවයට සිය පීටක්. එතන ඉන්නවා මම එතන ඉන්නවා මට ඒ තුල ආසවක්ඛ්‍යා ඥානේ ඒ තුල ඒ අරහත්ත්වයට පත් වෙන ස්වභාවයට එනකම් නිහඬව වැඩි කාටවත් ඒව ගැන කියන්න එපා. කියනකොට එතන එතන විසිරීම උද්දච්ච කුක්කුච්ච නීවරණ එනවා. ඉතින් ඒවට යන්නත් එපා. මම අර ඔළුව අර දැඟලුවොත් ඔරුව පෙරලෙනවා පෙරලෙනවා කියන්නේ. පෙරලෙනවා නේ අන්න. ඔව් එතන ඒක තමයි ඒ කියන්නේ ඔගතන සූත්‍රය දැඟලුවොත් ඔළුව පෙරලනවා කියන්නේ ඒකයි ඒ. මොකද මේක ඒකටම ආදාළ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ උරුව යන විදියටමයි යන්න ඕනේ. ඒකම නිහඬව හිටියත් පෙරලනවා කියන්නේ මේ හිතට යථාභූත ඥාණයෙන් ඒ තියෙන්නේ. දකින්න සත්‍ය දකිමින් ඉතිමින් යන්න ඕනේ ගමනක්. මට ආයි ගැටලුවක් මොනවා හරි නිරවුල් කරගන්න මම ආයෙ හොඳයි. හොඳයි. තේරුවන් සරණයි. විශ්වයේ ඕනම අංශුවක් අංශුව කියන්නේ අපි කියන්නේ ඊටත් වැඩිය මේ සියුම් කතාවක් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ එක අංශුවක ඇතුළට මෙහෙම ගියාම හීනේ තියනවා කියන එක නම් මුළු විශ්වයේම ඇතුළේ අංශුව ඇතුළේ හීනේ තියෙනවා. ඔව්. මෙයක් කිසියෙන් ගැඹුරුයි අපිට තේරෙන්නේ නැහැ මේක වැටහෙනවද කියන්න. හීනේ තියෙන තනක් පනවන්න බෑ කියන එක මේ කියන්නේ. ඒ කියන එක කොයිද මේ හීනේ තියෙන්නේ කියලා බැලුවොත් ඒව හැම අංශුවකම ඇතුළේ ශක්තිය ඇතුළේ මේක අතිශයින් ගැඹුරු කතාවක්. මිලියන් ට්‍රිලියන් ගානක හීන තියෙනවා. බලනකොට මේ එක අංශුවක් ඇතුලේ සේරම මුළු ලෝකෙම අය ඉන්නවා. ඉන්නවා. මේ මහා ගැඹුරු කතාව මේ කවුරුත් පිළිගන්නේ හේකුත් නැහැ. මේක මේක පිළිගන්නත් බෑ. අපි කියන්නේ කාටවත් පිළිගන්න කියලා. මේක මේක ඥානට හසුවන්න ඕන එකක්. ඒ කියන්නේ